ආර්ය කියන්නේ උතුම් අෂ්ටකිව්‍ය අටට අංග ආර්ය අෂ්ටාංග මාර්ගය කිව්වේ ඒ මාවත හෙවත් පිළිවෙත හෙවත් පාර. ඒ තමයි මේ ලෝකේ යම් කිසි කෙනෙක් යනවා නම් නිවැරදිම මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ සීල කොටස සමා වාචා සමා කම්මන්ත සමා ආජීව කියන ඒ කරුණු පිළිබඳව පසුගිය ධර්ම දේශනා තුළ අපි පැහැදිලි කරා. ඒ වගේම සමා වායාම සමා සති සමා සමාධි කියන ඒ සමාධි ස්කන්ධයට අයිති ඒ ධර්ම කොටස් අපි පෙර ධර්ම දේශනා තුළ පැහැදිලි කරා. දැන් අපි පැහැදිලි කරන්නේ ඒ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන අංග දෙක ඇතුළත් ප්‍රඥාව පිළිබඳව. ඒ ප්‍රඥාව ආරම්භ වෙන්නේ දිට්ඨි විසුද්ධියේ ඉඳලා. සීලය සමාධි ප්‍රඥා පියවර තුනයි. මේ පියවර තුන යම් කිසි කෙනෙක් නිවැරදිව අනුගමනය කළොත් එයා ලබාගත් මනුස්ස ජීවිතයේ ඉහළම ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි පෙර භවවලත් මේ විදිහට උත්සාහවන්ත වුණා. උත්සාහ කෙරුවා. මහන්සි ගත්තා. වෙර වැඩුවා. නමුත් අපට මේ සම ප්‍රඥා කියන ස්කන්ධය අපට හරියාකාරවම සම්පූර්ණ කරගන්න බැරි වුණා. ඒ බැරි වෙච්ච එකේ ප්‍රතිඵලයක් හැටියට ඒ පෙර සංසාරේ කරපු පුණ්‍ය ශක්තියන් වල ප්‍රතිඵලයක් හැටියට manuss ලෝකයට ආවා. ඒ ප්‍රඥා ස්කන්ධය මේ ලබාගත් manussාත්ම භවය තුල සම්පූර්ණ කළොත් අපට ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ නිවැරදිව දේශනා කරපු මඟ අනුගමනය කරලා ඒ උතුම් වූ සැනසෙල්ල විමුක්තිය නිවන අවබෝධ කරගන්නට පුළුවන්. දික්ටි කියන්නේ දකිනවා. විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදුව දකිනවා. ඒ දර්ශනය දික්ටි විසුද්ධියේ මෙන්න මේ ආකාරයෙන් අපි පටන් ගන්නට ඕනේ. අපි අහලා තියෙනවා අවිද්‍යාව කියලා වචනයක්. අවිද්‍යාව කියන්නේ නොතේරෙනකම, නොදන්නාකම, නොවැටහීම, මුලාව රැවටීම අනවබෝධය මේකට කියනවා විද්‍යාව. තවත් පැත්තකින් අවිද්‍යාව විස්තර කරනවා දුක්ඛය අඥානං. දුක දන්නේ නැහැ. දුක්ඛ සමුදය අඥානං. ඒ සියලු දුක් ඇති කරන හේතුව දන්නෙත් නැහැ. දුක්ඛ නිරෝධය අඥානං. ඒ හේතුව අයින් කළොත් ඒ ඵල නිරෝධයක් සියලු දුක් අවසන් වෙලා අවසන් කරලා ලබන සැනසෙල්ල ඒ පිළිබඳව දන්නෙත් නැහැ. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානං ඒ උතුම් වූ නිවන අවබෝධ කරන මඟ පිළිවෙත දන්නේ නැහැ. පුබ්බන්තේ අඥානං පෙර භවය දන්නේ නැහැ. අපරන්තේ අඥානං අනාගත භවය දන්නේ. පුබ්බන්තේ අපරන්තේ අඥානං අතීත භවය දන්නෙත් නැහැ අනාගත භවය යන දෙකම දන්නේ පටිච්ච සමුප්පාද ධම්මේ අඥානං අවිද්‍යාව පටිච්ච සමුප්පාද ධර්මය දන්නෙත් නැහැ අවිද්‍යාව ආයි නැවත තථාගතයන් වහන්සේ දේශනා කරනවා දුක්ඛේ ඥානං දුක දන්නවා දුක්ඛ සමුදය ඥානං ඒ සියලු දුක් ඇති කරන හේතුව දන්නවා දුක්ඛ නිරෝධේ ඥානං. ඒ හේතු අයින් කරලා ඒ සියලු දුක් නැති වෙන ඒ ස්වභාවය නැති කරලා ලබන උතුම් වූ නිරෝධය නිවන දන්නවා. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං. ඒකට යන පිළිවෙත ඒ නිර්වාණය අවබෝධ කරන පිළිවෙත මාර්ගය දන්නවා. පුබ්බන්තේ ඥානං පෙර භවය දන්නවා. අපරන්තේ ඥානං අනාගත භවය දන්නවා. පුබ්බන්තේ අපරන්තේ ඥානං අතීත භවයත් අනාගත භවයත් යන දෙකම දන්නවා. පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං පටිච්ච සමුප්පාද ධර්මයක් දන්නවා විද්‍යා. මෙන්න විද්‍යාව හා විද්‍යාව. ආයෙත් තවත් තියෙනවා. අවිද්‍යාව තුළ ඉන්නවා මෙන්න මේ ටිකත් දන්නේ නැත්තම්. මේ ස්කන්ධයන්ගේ තියෙනවා හැංගිච්ච අර්ථයක්. ස්කන්ධ කියන්නේ ගොඩවල්. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ. ඒ ස්කන්ධයන්ගේ සැඟවුණු අර්ථයක් තියෙනවා. ඒක දන්නේ. ආයතනයන්ගේ ආයතන අර්ථයක් තියෙනවා. ආයතන අධ්‍යාත්මික හයක් බාහිර හයක් තියෙනවා. ඇස චක්කායතන. කන සෝතායතන. නාසය ගානායතන. දිව චිවායතන. ශරීරය කායායතන. මනස මනායතනය. ආයතන හයක් තියෙනවා. බාහිර හයක් තියෙනවා. රූපායතන, ශබ්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ධම්මායතන. ආයතනයන්ගේ ආයතන අර්ථයක් තියෙනවා. ඒක නිවැරදි තේරුමක් තියෙනවා. මම මේවා එකින් එක එකින් එක එකින් එක පැහැදිලි කරනවා. හොඳට අහන්න. තේරුම් ගන්න පුළුවන්. සුදුසු මනසක් ඔයත් සතුව තියෙනවා. ආයතනයන්ගේ ආයතන අර්ථය දන්නේ. ඒ වගේම ධාතුන්ගේ නිස්සත්ව නිචීව ස්වභාවය දන්නේ. ධාතු 18ක් තියෙනවා. චක්කු ධාතු කිව්වේ ඇසට. ගෝචර වෙන්නේ රූප, ඒකට කිව්වා රූප ධාතු. දෙක නිසා හැදෙනවා සිතක්, ඒකට කිව්වා චක්කු විඥාන ධාතු. තුනයි. සෝත ධාතු කන. ශබ්ද ධාතු කනත් එක්ක සම්බන්ධ වෙන දේ. ඒ ශබ්දයක් කනත් නිසා හැදෙන සිත සෝත විඥාන ධාතුව. ගාන ධාතුව. නාසය. ගෝචර වෙන්නේ ගඳ සුවඳ. ගන්ධ ධාතුව. ඒ දෙක නිසා හැදෙන සිත ගාන විඥාන ධාතුව. කාය ධාතුව. ශරීරය පොට්ටබ ධාතුව. සීත උෂ්ණ දෙක. පහස. ඒ දෙක නිසා හැදෙන සිත කාය විඥාන ධාතුව. මනෝ ධාතුව. මනස විඥානය සිත. ධම්ම ධාතු බාහිර අරමුණු නාම රූප දෙක. ඒ දෙක නිසා හැදෙන සිත මනෝ විඥාන ධාතු. එතකොට ඉන්ද්‍රියන් 6යි එකක 3යි 6 වරක් 3 18යි. මේ ධාතුන්ගේ නිස්සත්ත්ව සත්‍යෙක් නෑ. ජීවෙක් නෑ. මම කියලා කෙනෙක් නෑ. ඒ නිස්සත්ත්ව නිජීව ස්වභාවය දන්නේ. ඉන්ද්‍රයන්ගේ අධිපති භාවය දන්නේ. ඉන්ද්‍රයන් 22ක් තියෙනවා. චක්ක ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, જીවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. 5යි 4යි 9යි. සද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. සුඛ, සෝමනස්ස, දුක්ඛ, දෝමනස්ස, උපේක්ඛා. 9යි 5යි 14යි 5යි 19යි. සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා. ආයෙත් තව තුනක් තියෙනවා. හැබැයි ඒ ඉන්ද්‍රියන් තුන පහළ වෙන්නේ මාර්ගඵලවලදී. මාර්ගඵල දන්නවා. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත්. ඒ මාර්ගඵලවලදී පහළ වෙන ඉන්ද්‍රියන් තුනක් එක පස්සේ විස්තර කරනවා. ඒ ඉන්ද්‍රියන් 22ක් තියෙනවා. ඒ ඉන්ද්‍රියන්ගේ අධිපති නායකත්වය. අධිපති කියන්නේ නායකත්වය. දන්නේ. ඒ වගේම ලෝකේ පරම සත්‍ය හතරක් තියෙනවා. ඒ සත්‍ය හතරේ අවිපරිත නිවත් නොවෙනස් වන ස්වභාවයක් තියෙනවා. ඒක දන්නේ. ඒ තමයි දුක්ඛාරි සත්‍ය. දුක්ඛ සමුදාය සත්‍ය. දුක්ඛ නිරෝධාරය සත්‍ය. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍ය. මේ සත්‍ය හතරේ නොවෙනස් බව දන්නේ. අවිද්‍යාව. ආයෙත් තියෙනවා සම්මුතිය කියලා එකක් තියෙනවා. වාඩි වෙලා ඉන්නේ සම්මුතියක්. බනහන්නේ සම්මුතිය. එවත් ප්‍රඥප්ති. පනවගත්ත දෙයක්. නැති දෙයක් ඇති දෙයක් හැටියට පනවගත්ත අපි. ඒකට කියනවා සම්මුති. එවත් ප්‍රඥප්ති. ඒ ප්‍රඥප්ති තුල පහසුවෙන් සිත පවතිනවා. ඒ කියන්නේ සත්පුජ්‍යල සංඥාව තුල. පහසුවෙන් සිත පවතිනවා. අවිද්‍යාව. මෙන්න අවිද්‍යාව. තේරෙනවද කියපිට? අවිද්‍යාව කියන එක තිස්සේ පුළුල්. එහෙනම් ඒ ස්කන්ධයන්ගේ සැඟවුණු අර්ථය දන්නවා. ආයතනයන්ගේ ආයතන අර්ථය දන්නවා. ඒ ධාතුන්ගේ නිස්සත්ත්ව නිචීව ස්වභාවයන් දන්නවා. ඉන්ද්‍රයන්ගේ අධිපති භාවය දන්නවා. ඒ චතුරාර්ය සත්‍ය නොවෙනස් වෙන සත්‍ය හතරක් හැටියට දන්නවා. ඒ වගේම සම්මුති හේවත් ප්‍රඥාප්තිය තුළ පහසෙන් සිත පවත්වන්නේ පරමාර්ථ ධර්මයන් කෙරේ පහසෙන් සිත පවත්වනවා විද්‍යා. අන්න විද්‍යා. දැන් අපි කොහෙද ඉන්නේ කියලා නුවණින් හිතන්න. අපි ඉන්නේ තාම අවිද්‍යාවේ. එහෙනම් ditthi visuddhiයේදී ditthi visuddhiයේ ඉඳලා ඥාන දර්ශන විසුද්ධිය දක්වා ඔය අවිද්‍යාව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් නැති කරනවා. ditthi visuddhiය සම්පූර්ණ කරලා කාංකා විතරණ විසුද්ධියට යනවා. කාංකා විතරණ විසුද්ධි සම්පූර්ණ කරලා මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියට යනවා. මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය සම්පූර්ණ කරලා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට යනවා. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය සම්පූර්ණ කළා ඥාන දර්ශන විසුද්ධියට යනවා. එතන ඉවරයි. එතනින් අවසන්. කලියුත්ත කරලා ඉවරයි. සියල්ල අවසන්. ඒ සසර ප්‍රවෘත්තිය සංසාර බැඳීම නිදහස්. එතනින් එහාට බයක් නැහැ. එතනින් මෙහා ඉන්න සියලුම දෙනා බය වෙනවා. එයි තෘෂ්ණාව මූලික කරගෙන හදාගත්ත පංචස්කන්ධයක් අපි සතුව තියෙන්නේ. තෘෂ්ණාව මූලික කරගෙන හට හදාගත්ත පංචස්කන්ධයක්. තණ්හාය ජායති සෝකෝ. තණ්හාව සෝකයට මුලයි. තණ්හාය ජායති බය. බයට මුලයි තණ්හාව. තණ්හාය විපමුත්තස්ස යමෙකුට තෘෂ්ණාව නැද්ද? නත්ති සෝකෝ. සෝකයක් නේ. කුතෝ බයක්. බයකුත් නැහැ. දැන් ලෝකේ තියෙන වෛරස් එකක් කොරෝනා. ලෝකේ පුරා සීග්‍රෙන් පෙතිරෙනවා. බය වෙලා ඉන්නවා. හඳේ ඇවිදින වගේ අඳුන් ඇඳගෙන යන්නේ. මාස් දාගෙන පාර යනවා. ඇයි මේ? මේ ස්කන්ධ පංචකය ආරක්ෂා කරගන්න. ඇයි? මේකට තෘෂ්ණාව තියෙනවා. තෘෂ්ණාව තියෙන තාක්කල් මේක රකින්න ඕනේ. ආරක්ෂා කරන්න ඕනේ. පරිස්සම් කරන්න ඕනේ. එහෙනම් රහතන් වහන්සේ නමකට ඔය ඇඳුම් කට්ටලිය දුන්නොත් ඔබ වහන්සේන්ට එපා ඔය ස්පිරිතාලයට මේ වගේ වෛරස් එකක් පැතිරෙනවා හැමතැනම ඔබ වහන්සේන්ට එපා මේ ඇඳුම ඇඳගෙන යන්න කිව්වොත් රහතන් වහන්සේ ඔක අඳිනවද? අඳින්නේ. එයි. ජීවිත අපේක්ෂාව අතහැරලා ඉවරයි. සියල්ල අතහැරලා ඉවරයි. සියල්ලෙන් මිදිලා ඉවරයි. අපි සියල්ල අල්ලගෙන ඉන්නවා. හොයන්නේ මිදීම. අල්ලගෙන මිදීම හොයනවා. නෑ. අතහරින්ට මිදෙනවා. හැබැයි නිකම් මිදෙන්නේ. අවබෝධය තුල අතහැරෙනවා. අතහරින්ට බණ කියනවා. බෞද්ධ දර්ශනය තුල අතහරින්ට කියන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අතහරින්ට කොච්චර කිව්වත් අතහරින්නේ මේ ධර්මය අවබෝධ වෙනවද? යම් ආකාරයකට ඉබේම අතහැරෙනවා. ඒ නිසා තමයි බණහන්ට කියන්නේ. ඒ නිසා තමයි අහන බණ තේරුම් ගන්නට කියන්නේ. තේරුම් ගත්ත බණ අවබෝධ කරගන්නට කියන්නේ. අන්‍යයාට ඉබේම අතහැරිලා යම සංසාරයෙන් මිදලා ඒ චිත්ත විවේකය ලබනවා. ඒ චිත්ත විවේකය ආය කවම කවදාවත් වෙනස් වෙන්නේ නොවෙනස්. ඒකට ලස්සන වචනයක් කියනවා. නිබ්බාණං පරමං සුඛං. නිවන තමයි ලෝකයේ ඉහළම සැප. එතනින් මෙහා තියෙන සියලුම දේවල් ලෞකිකයි. එහෙනම් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන කරපු ඒ දහම තුල තියෙන්නේ නාම රූප දෙකක්. ලෝකයේම නිර්මාණය වෙලා තියෙන සකස් වෙලා තියෙන ওই දෙකෙන් අපි හිතනවා මේක ශාලාවක් මේක මල් වාස් එකක් මේක බුලත් තෙප්පුවක් මේක බුද්ධ ප්‍රතිමාවක් මේක මල් වට්ටියක් මේක විදුලි බුබුලු අපි හිතනවා මේ සියල්ල සම්මුති ඒවත් ප්‍රඥප්ති පනවගත්ත දේවල් මේ සියල්ලම නිර්මාණය කළ අපට නොපෙනෙන බලවේග හතරකින් ඒ බලවේග හතරට ඒ ශක්තියන් හතරට කියනවා සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ. බුදුරජාණන් වහන්සේ මේ යථා ස්වභාවය තේරුම් ගන්න අවබෝධ කරන්ට මෙන්න මේ ආකාරයට දේශනා කළා. අපි සෑම කෙනෙක්ම මම කියන අකුරු දෙක තුල හිර වෙලා ඉන්නවා. මම කියන අකුරු දෙක තුල. ඔය මමත්වයෙන් තාම මිදුනේ නැහැ. මම කියන අකුරු දෙකෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය නාමයයි රූපය එකට එකතු කරලා තමයි මම කිව්වේ. ඒ කියන්නේ සිත හා සිතුවිලි හා ශරීරය. දෙක එකට එකතු කරලානේ මම කිව්වේ. නේද? සිත අයින් වුණාම ඒකට මම කියන්නේ ඒකට කියන්නේ දේහය කියලා. ශරීරයෙන් සිත බැහැර වුණාම ඒකට කියන්නේ දේහය. ඒකට මම කියන්නේ. ඒකට පුච්චලයාගේ නම කියන්නේත් නේ. දේහය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඔය මමත්වයෙන් විඳින්න එහෙම නැත්නම් මේ මම කියන ස්වභාවය ඒකෙන් ගැලවෙන්න ලස්සන දේශනාවන් කරනවා. අපි නාමය මම කියලා අරන් තිනවා. ඒ කියන්නේ සිත හා සිතුවිලි මම කියලා අරන් තිනවා. ඒකෙන් මිදෙන්න දේශනා කරපු දේශනාව තමයි ස්කන්ධ දේශනාව. ස්කන්ධ කිව්වේ ගොඩවල්. පහක් තියෙනවා. ඒකෙන් හතරක්මයි ඉති නාමයට. රූප, වේදනා, සංඥා සංකාර විඥාන වේදනා කියන්නේ සිත හා සිතත් එක්ක බැඳිච්ච ස්වභාවයක් සංඥා කියන්නේ සිත හා සිතුවිලිත් එක්ක බැඳිච්ච ස්වභාවයක් සංස්කාර කියන්නේ සිත හා සිතුවිලිත් එක්ක බැඳිච්ච ස්වභාවයක්. විඥානය කියන්නේ සිත හා සිතුවිලිත් එක්ක බැඳිච්ච ස්වභාවයක්. හතරකට බෙදලා පෙන්නනවා. එතකොට සිත හා සිතුවිලි මම කිව්වොත් වැරදි. එයි හතරකට බෙදලා පෙන්නනවා. මම කියන්නේ එක්කෙනයි. මෙතන හතරක් පෙන්නනවා. ඒ නාම ධර්ම හතරක්. එහෙනම් ඒකට මම කියන්න බෑ. එතන රූපස්කන්ධය එකකට බෙදලා පෙන්නනවා. ඒ කියන්නේ නාමය මම කියලා මුලා වෙච්ච සත්‍යයට පුච්චලයට ඒකෙන් මිදෙන්න. නාමය මම. සිතා. ඒතර විඥාණය මම. සංස්කාර මම සංඥාව මම වේදනාව මම කියලා ඒ ධර්මතා තුල මුලා වෙච්ච සත්‍යයට එකෙන් මිදෙන්න දේශනා කරපු ධර්මය තමයි ස්කන්ධ දේශනාව. නාමය හතරට බෙදලා පෙන්නනවා. රූපස්කන්ධය එකකට බෙදනවා. රූපස්කන්ධය මම කිව්වා. ඒ කියන්නේ ශරීරය මම. එහෙම අරගෙන තියෙනවා. වැරදි සිතුවිල්ලක්. රූපස්කන්ධය ඒවා ශරීරය මම කියලා. ඒක වැරදි. ඒකෙන් මිදෙන්න දේශනා කරපු දේශනාව තමයි ආයතන දේශනාව. එතනදී හයකට බෙදනවා. හයෙන් එකක් විතරයි නාමයට දාන්නේ. පහක්ම රූපයට දානවා. හැබැයි මේ ශරීරයමයි. එතකොට ස්කන්ධ දේශනාවේදී නාමය හතරට බෙදනවා. වේදනා, සංඥා, සංකාර, විඥාන. රූපයකට බෙදනවා එකයි. පහෙන් එකක් විතරයි රූපය හතරක්ම නාමයට බෙදලා පෙන්නනවා. ආයතන දේශනාවේදී රූපය පහකට බෙදනවා. ඇස රූප. ඒකයිති සතර මහා ධාතුන්ට. කන රූප. ඒවත් සතර මහා ධාතුන්. නාසය රූප හේවත් සතර මහා ධාතුන්. දිව රූප හේවත් සතර මහා ධාතුන්. ශරීරය රූප හේවත් සතර මහා ධාතුන්. එකක් ගත්තා නාමයට. මොකද්ද? මන ආයතනය. ඒතර චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවහායතන, කායායතන. පහම දැම්ම රූපස්කන්ධයට. රූපයට දැම්ම. එකක් පෙන්වුවා නාමයට. එහෙනම් රූපස්කන්ධය මම කියනවද? නෑ. පහකට පෙන්නනවා. කොටස් පහක් තියෙනවා. ඒකට මම කියන්න බෑ. මම කියන්නේ කිව්වොත් එකයි. එහෙනම් ඒක පහට බෙදෙනවා. නාමය එකකට බෙදෙනවා. පෙන්නනවා. ඔය සිතත්, කයත් සහ ශරීරය හෙවත් ඒ ශරීරයත් එක්ක සිතත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ශරීරය දෙකම එකට එකතු කළා මම කිව්වා. එහෙමනේ මම කියන්නේ. එතකොට නාම රූප දෙකම එකට එකතු කරලා මම කියලා හිතාගෙන ඉන්න වැරදි සිතුවිල්ලෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 18කට බෙදලා පෙන්නනවා. දැන් දෙක අරක නාමය මම කියලා වැරදි සිතුවිල්ලෙන් නිදහස් වෙන්න නාමය හතරට බෙදලා පෙන්නනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන තුල රූපස්කන්ධ එකට බෙදනවා. දැන් ශරීරය මම කියලා වැරදි අදහස වැරදි සිතුවිල්ල තියෙන පුච්චරට එකෙන් මිදෙන්න රූපය පහට බෙදනවා. නාමයකට ගන්නවා. දෙකම එකට එකතු කළා මම කිව්වනේ. වාඩි වෙලා ඉන්නේ මම. සම්මුති. ඒ දෙකම එකට එකතු කළා මම කියන ඒ වැරදි සිතුවිල්ලෙන් මිදෙන්න දේශනා කළේ ධාතු දේශනාව. 18කට බෙදනවා. බලන්න මේ ධාතු දේශනාව අතිශය ශ්‍රේෂ්ඨ දේශනාවක්. මේ තුල තමයි මේ මමත්වයේ සම්පූර්ණයෙන් ගිලිහෙන්නේ. මේ මමත්වයෙන් සම්පූර්ණයෙන් මිදෙන්න පුළුවන් මේ ධාතු පිළිබඳව මේ ධාතු 18 පිළිබඳව පරීක්ෂණය තුලින් බුද්ධියෙන් මේ පරීක්ෂණය කරන්න. චක්කු ධාතු, ඇස, රූප ධාතු, ගෝචර වෙන්නේ රූප. දෙක නිසා හැදෙනවා සිතක්. ඒ සිත හදන්න නම් චක්කු ධාතු හා රූප ධාතු එකට සම්බන්ධ වෙන්න ඕනේ. ඇස, බාහිර රූප. ඒ දෙක සම්බන්ධ නොවුනොත් කවදාවත් චක්කු විඥාන ධාතු හදන්න බැහැ. මම දැක්ක කියන එක වැරදියි. මම දැක්කා කියලා කියනවා අපි. ඒක සම්මුති වචනයක්. ඒක ප්‍රඥප්ති වචනයක්. යථාර්ථය නම් ඇස බාහිර රූප දෙක නිසා හැදෙනවා සිතක්. එතකොට කරුණු තුනක් තියෙනවා. ඇසට මම කියනවද? බාහිර රූපයට මම කියනවද? ඒ දෙක නිසා නම් හැදෙන්නේ සිතක්. ඒකට මම කියනවද? වැරදි නේද එහෙම කිව්වොත්. වැරදි එහෙම හිතුවත් වැරදි. බුද්ධියෙන් මේ දර්ශනය දකින්නේ. බුද්ධියෙන් දකින දර්ශනයට බෞද්ධ දර්ශනය කියනවා. දකින්න පුළුවන් බුද්ධියෙන්. එහෙනම් සෝත ධාතු කන. ශබ්ද ධාතු ගෝචර වෙන්නේ ශබ්දයයි කනට. ඒ දෙක නිසා හැදෙන සිතක්. ශබ්දයක් කනේ ස්පර්ශ නොවන සිතක් හදන්න බෑ. ස්පර්ශ වුණොත් සිතක් හැදෙනවා. ස්පර්ශ නොවුනොත් සිතක් හදන්න බෑ. එහෙනම් ඒ දෙක නිසා හැදෙනවා සිතක්. ඒ දෙකේම නැති දෙයක් ඒ සිත. කලින් කනේ තිබෙත් නෑ ඒ සිත. බාහිර ශබ්දයේ තිබෙන්නේ නෑ ඒ සිත. හැබැයි ශබ්දය කනේ ගැටෙනවත් එක්කම හැදුන සිතක්. එහෙනම් කනට මම කියනවද? බාහිර ශබ්දයට මම කියනවද? ඒ දෙක නිසා උපන් දෙයට මම කියනවද? මොකිටද මම කියන්නේ? කන කියන්නේ සතර මහ භූතයෝ. බාහිර ශබ්දය කියන්නේ සතර මහ භූතය. ඒ භූත ධර්ම දෙකක් එකතු වෙලා හැදිච්ච ධර්මය මමද? හොඳට කල්පනා කරලා බලන්න. මම කියන දික්තිය මෙදෙන්න පුළුවන්. ඉස්සල මෙදෙන්න ඕනේ මේකෙන්. ඒ නිසා තමයි මේ දික්ටි විසුද්ධියේදී අපි නාම රූප වශයෙන් බෙදා ගන්න ඕනේ. ඒකට කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය. නාම රූප දෙකක්ම තියෙන බව පිරිසිදුව දැනගන්නා වුණොන. සත්‍යෙක් නැහැ, පුච්චරයක් නැහැ, ජීවෙක් නැහැ, මම කියලා කෙනෙක් නැහැ, මගේ කියලා ගන්න දෙයක් නැහැ. නාම රූප දෙකක් තියෙන්නේ. දැන් තේරෙනවද කියන එක? පැහැදිලිද කියන එක? ගාන ධාතු, නාසය. ගෝචර වෙන්නේ ගඳ සුවඳ, ගන්ධ ධාතු. ඒ දෙක නිසා හැදෙනවා සිතක්, ගාන විඥාන ධාතු. ඒ බාහිර ගන්ධය නාසයත් එක්ක ගැටුනේ නැත්තම් කවදාවත් ඒ සිත හදන්න බෑ. එහෙනම් ඒ ගාන විඥාන ධාතුව නාම ධර්මයක්. නාසයයි බාහිර ගන්ධයයි රූප ධාතුව. තේරෙනවද කියන එක? එතන කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුනේ කොයි කොටසටද මම කියන්නේ? නාසයට මම කියනවාද? ශක්තියන් හතරක්. ගඳ සුවඳට මම කියනවාද? බෑ, ශක්තියන් හතරක්. ඒ ශක්තියන් හතරේව දෙකක් එකට ගැටුණාම හැදිච්ච දේට මම කියනවද? වැරදි නේද එහෙම හිතුවොත්. එහෙනම් එතන තියෙන කොටස් තුනක්. ඒ කොටස් තුන තුන් පැත්තකින් තියලා බලන්න මම ඉන්නවද කියලා. අර කනත් සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු කියන කරුණු තුනත් තුන් පැත්තකින් තියලා බලන්න මම ඉන්නවද කියලා. ඇස රූපහා චක්කු විඥාන ධාතු ඒ දෙක නිසා හැදිච්ච සිතත් තුන් පැත්තකින් තියලා බලන්න මම ඉන්නවද කියලා. ඉන්නවද කොහෙවත්? කොහෙවත් නෑ. ජීවා ධාතු දිව රස ධාතු දිවට ගෝචර වෙන රසය. ඒ දෙක නිසා හට ගන්නවා සිතක්. ඒකට කියනවා රස දැනගැනීමේ සිත. ජීවා විඥාන ධාතු. ඒක වෙන එකක්. දිවත් වෙන එකක්. බාහිර රසයත් වෙන එකක්. එතකොට දිවට මම කියනවද? බාහිර රසයට මම කියනවද? ඒ දෙක නිසා උපදිච්ච සිතට මම කියනවද? ඒ කරුණු තුනෙන් එකකටවත් මම කියන්න බෑ. කිව්වත් වැරදි. හිතුවත් වැරදි. කාය ධාතු, ශරීරය. සතර මහා ධාතු. ගෝචර වෙන සීත උෂ්ණ දෙක. පොට්ටබ්බ ධාතු. ඒ දෙක නිසා උපදිනව සිතක්. කාය විඥාන ධාතු. සීත හෝ උෂ්ණයක් ශරීරයට දැනුනේ නැත්නම් ඒ සිත හැදෙන්නේ නැහැ. කාය විඥාන ධාතු. ඒතර ශරීරය කියන්නේ මමද? නැහැ. ඇයි? මේකේ තියෙන සතර මහා භූතයන්. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. සුද්දාෂ්ටක කලාපයක් තියෙනවා. ඒ ශක්තියන් හතරේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධර්මතා හතරෙම තියෙන වර්ණයක් ගන්ධයක් තියෙනවා රසයක් තියෙනවා ඕචා කියන්නේ පැතිරීමක් තියෙනවා එහෙනම් කයට මම කියන්න බෑ එයි බාහිර පහසට මම කියන්නත් බෑ ඒ දෙක නිසා හැදෙන සිතට මම කියනවාද ඒකට මම කියන්නත් බෑ මනස බාහිර අරමුණු මනස කියන්නේ මොකක්ද විඥානය. මානසිකාරය. සිත. අරමුණු දැනගැනීමේ ස්වභාවයට විඥානය කියනවා. අරමුණක් පිළිබඳව නිවැරදිව දැනගන්න ස්වභාවයක් තියනවාද? නිවැරදිවම නෙමෙයි නිවැරදිවම දැනගන්නේ ප්‍රඥාවෙන්. ඒ අරමුණ පිළිබඳව යම් ආකාරයක දැනගැනීමක් තියනවාද? ඒකට කියන විඥාන. විඥාන තියෙන්නේ ලෝකේ 7යි. විඥාන 7යි තියෙන්නේ ලෝකේ. ඊට වැඩිය නෑ ලෝකේ. දැන් මම කිව්වා ඇසයි රූපයයි නිසා එක විඥානයක් හටගන්නවා. කනයි ශබ්දයයි නිසා තව විඥානයක් හටගන්නවා. නාසයයි ගන්ධයයි නිසා තව විඥානයක් හටගන්නවා. දිවයි රසයයි නිසා තවත් විඥානයක් හටගන්නවා. කයයි පහසයි නිසා තවත් විඥානයක් හටගන්නවා. මනසයි අරමුණුයි නිසා තවත් විඥානයක් හටගන්නවා. විඥාන හයක් තියෙනවා ප්‍රවෘත්තියේදී පැවැත්මේදී මේ අපි එදිනදා ගත කරන ජීවිතය තුළ හැම තියෙනවනේ. චක්කු විඥාන, සොත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන. තව එක විඥානයක් තියෙනවා. ඒ විඥානය තමයි භව දෙකක් සම්බන්ධ කරන්නේ. අතීත භවය හා වර්තමාන භවය. වර්තමාන භවය හා අනාගත භවය. ඒක ධර්මං මුලින් සඳහන් කරා. පුබ්බන්තේ අඥානං අපරන්තේ අඥානං පටිච්ච සමුප්පාද ධම්මේ අඥානං අවිද්‍යාව කියලා. පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්තේ අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං විද්‍යා. අවිද්‍යාපච්ච සංඛාරා සංඛාරපච්ච විඥානං. එතනත් විඥානයක් තියෙනවා. ඒ මොකද්ද? භව දෙක සම්බන්ධ කරන විඥානය. අතීත භවය හා වර්තමාන භවය සම්බන්ධ කළා අපි ඒ විඥානේ. වර්තමාන භවය හා අනාගත භවය සම්බන්ධ කරනවා අයත් විඥානේ. එහෙනම් මේක මෙතනින් නැති කරන්න පුළුවන්. කොහොමද? අවිද්‍යා යත්තේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. අවිද්‍යාව යම් කිසි කෙනෙකුට නැද්ද? එයා සංස්කාර හදන්නේ නැහැ. සංස්කාර කිව්වේ කුසල සිතුවිලි අකුසල සිතුවිලි. කුසල චේතනා අකුසල චේතනා. කුසල කර්ම අකුසල කර්ම හදන්නේ. කර්මශය. ඒතර කර්මශය කළා නම් සංස්කාර හේතු වෙලා ඵලයක් උපදවන්න බෑ. සංස්කාරයන් හේතු වෙලා උපදන ඵලය තමයි ප්‍රතිසන්දි විඥානය. එහෙනම් ප්‍රතිසන්දි විඥානය අවසන් නම් පුනර්භවයක් නැහැ. සංකාරපච්චය විඥානං කියන තැනට අපේ සිත් මනසපත් කරගත්තොත් නැවත පුනර්භවයක් තියෙනවා. බෞද්ධ දර්ශනය තුල උගන්වන්නේ පුනර්භවයක් පුනරුත්පත්ති කතාවක් බෞද්ධ දර්ශනය තුල නැහැ. එහෙනම් ඒ පුනර්භවය අවසන් සංස්කාර අවසන් නම් සංස්කාර අවසන් අවිද්‍යාව අවසන් නම් දැන් මම මුලින් සඳහන් කළා විද්‍යාව අවසන් කරන ආකාරය. එහෙනම් මනස පවතින්නේ එතකොට කොහෙද? මනස කියලා දෙයක්වත් මේක නේ. හේතුන්ගෙන් හටගන්නේ. සියල්ල හේතුන්ගෙන් හටගන්නේ. එහෙනම් දැන් බලන්න ওই කරුණු 18 වෙන් වෙන් කරලා තියලා කොතනද මම කියලා ඉන්නේ? මම කොහෙද ඉන්නේ? මම කොතනක හරි ඉන්නවද? කොතනකවත් මම නැහැ. අන්න මමත්වයෙන් මිදෙනවා. එතකොට අපට මොකද්ද හම්බුනේ? මේ එතකොට නාම රූප දෙක සිත හා සිතුවිලි හා ශරීරය දෙක එකට එකතු කරලා මම කියලා දාගත්ත පුච්චලයට ඒ වැරදි සිතුවිල්ලෙන් මිදෙන්න තමයි ඔය ධාතු දේශනාව සිද්ධ කළේ. පැහැදිලිද මං කියනවා. ඒතොර ස්කන්ධ දේශනාව කළා නාමය මම කියලා අල්ලගත්ත පුච්චලයට. ඒතොර ඒක අල්ලන්න බෑ. නාමය හතරකට බෙදනවා. මම කිව්වොත් එක්කෙනයි. ඒතොර එතන හතරට බෙදලා රූපය එකකට ගන්නවා. ආයතන දේශනාවේදී ඒ කියන්නේ රූපස්කන්ධය මම ශරීරය මම කියලා ගත්ත පුච්චලයට ඒකෙන් මිදෙන්න ආයතන දේශනාව කළා. ඒ ආයතන පහට බෙදුවා. අස කන නාසය දිව ශරීරය කියන පහට බෙදලා පෙන්නනවා. ඒකට මම කියන්න බෑ පහක් තියෙනවා. පහකට මම කියන්න බෑ එකකට කියන්න පුළුවන්. එක්කෙනෙකුට කියන්න පුළුවන් මම කියලා. ආයි ඒ සිතයි කය නාම රූප දෙකම එකට එකතු කළා මම කියලා දාගත්ත පුච්චලයට ඒකෙන් මිදෙන්න දේශනා කළා ධාතු දේශනාව. ස්කන්ධ ධාතු ආයතන කියන මේ කරුණු විභාග කරන්න ඕනි මමත්වෙන් මිදෙන්න. නැත්තම් කවදාවත් මමත්වෙන් මිදෙන්නේ සම්මුති වශයෙන් මම තුලම හිර වෙලා ඉන්නවා. මෙච්චර කාලයක් අපි මේ සංසාරේ ওই ස්වභාවය තේරුම් ගන්න බැරි වෙච්ච නිසා මම කියන ස්වභාවයෙන් මේ ස්කන්ධ පංචකය අපි අල්ලගත්තා. අල්ලගත්තේ තණ්හාවෙන්. තණ්හාවෙන් අල්ලගත්තද පැවැත්මක් තියෙනවා. එහෙනම් යම්කිසි කෙනෙක් මෙන්න මේ ආකාරයට මේ කොටස් ටික වෙන් කරලා බැලුවොත් මමත්වයෙන් මිදෙනවද නැද්ද? මමත්වයෙන් මිදෙනවා. එහෙනම් මමත්වයෙන් මිදුණට පස්සේ අපට ගන්න යම් දෙයක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? නාම රූප දෙකක් තියෙනවා. ඒ නාම රූප දෙකෙන් එතකොට රූපස්කන්ධයට අයිති කොටස් මම ටිකක් පසුගිය දේශනාවල විස්තර කළා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූත හතරයි. ඒ හතරෙන් නිර්මාණය වෙච්ච චක්කු ප්‍රසාද රූප. ඇස. සෝත ප්‍රසාද රූප කන. ගාන ප්‍රසාද රූප නාසය. ජීව ප්‍රසාද රූප දිව. කාය ප්‍රසාද රූප ශරීරය. පහයි. ගෝචර රූප හතරක් තියෙනවා. ඇසට ගෝචර වෙන්නේ බාහිර රූප. අපි මේ රූප කියලා සම්මුතියක් දාගත්තට මේ තුල තියෙන සම්පූර්ණ සතර මහා ධාතු. මෙන්න මේ සතර මහා ධාතු කියන ස්වභාවය සිතට හරියටම අනුගත වෙන්න ඕනේ. සිතේ හොඳට සනිටුහන් වෙන්න ඕනේ. සිතේ හොඳට තැන්පත් වෙන්න ඕනේ. එතකොට අපිට S2 ඇරලා බලපුවාම විශ්ය තුල පේනවා නම් ওই ශක්තියන් හතර ඒ දකින්නේ පරමාර්ථයයි. සම්මුතිය තුළ සිත පැවැත්වුවොත් ප්‍රඥාප්තිය තුළ සිත පැවැත්වුවොත් අවිද්‍යාව. පරමාර්ථ ධර්මයන් කෙරෙහි සිත පැවැත්වුවොත් විද්‍යාව. තේරෙනවද කියන එක. නමුත් අපි අනාදිමත් කාලයක් අති දීර්ඝ කාලයක් අපි ආවේ අවිද්‍යාවත් එක්ක බැඳිච්ච මනසක් එක්ක. ඒ අවිද්‍යාවත් එක්ක බැඳිච්ච මනසේ රැඳිලා තියෙන්නේ සම්මුතිය හා ප්‍රඥාප්තියයි. මම මගේ කියන එකයි. එහෙනම් ඒ ස්වභාවයෙන් අපි මිදෙන්නට ඕනේ. එහෙනම් ඇස් දෙක ඇරලා බලපුවාම ලෝකයේ දිහා යමෙකුට බලන්න පුළුවන් නම් මේ ශක්තියන් හතර මනසට දැర్శණය වෙනවා නම් ඒකට කියන බෞද්ධ දර්ශනය. කනට ඇහෙන ශබ්දය Tamanට මනසින් දකින්න පුළුවන් නම් සතර මහා ධාතු හෙවත් ශක්තියන් හතරක් හැටියට ඒ දකින්න බෞද්ධ දර්ශනයයි. ඒ දික්ක විසුද්ධි. දික්ටි කියන්නේ දකිනවා, විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදුව දකිනවා. නාස්‍යයට දැනෙන ගන්ධය Tamanට මනසින් දැක ගන්න පුළුවන් නම් ශක්තියෙන් හතර කියලා පටවියාපොච්චිචෝ වායෝ වර්ණ ගන්ධ රස ඕචා කියන ওই සුද්දාස්ඨක කලාපයයි කියලා මනසට හරියටම අනුගත නම් මනසට හරියටම තැන්පත් නම් මනස නිවැරදිව පිළිගන්නවා නම් ඒ පරමාර්ථයයි. ඒ බෞද්ධ දර්ශනයයි. තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරපු ධහමයි. කයට දැනෙන පහස සීත උෂ්ණ දෙක. ඒක යමෙකුට මනසට නිවැරදිව දර්ශනය වෙනවා නම් පටවියාපොත්ති චෝවායෝ වර්ණ ගන්ධ රස ඕචා කියන මේ අටයි මේකේ තියෙන්නේ කියලා මනසින් හරියට දැක ගන්න පුළුවන් නම් මනසට හරියට අනුගත නම් මනසේ හොඳට තැන්පත් නම් ඒ දකින්නේ බෞද්ධ දර්ශනයයි. ඒ දකි ඒ දර්ශනයට කියනවා විදර්ශනා කියලා. දර්ශනය කියන්නේ දකිනවා විදර්ශනා කියන්නේ විශේෂයෙන් දකිනවා. නිවැරදිවම දකිනවා. පැහැදිලිව දකිනවා. පිරිසිදුවම දකිනවා. ඒ දර්ශනය වෙනස් කරන්න බෑ. මේ සම්මුති හෙවත් ප්‍රඥාප්ති දර්ශන වෙනස් වෙනවා. අද දකින හැකෙනාගේ හෙට ස්වභාවය වෙනස් වෙලා. හැබැයි මේ පරමාර්ථ ධර්මයන් වෙනස් වෙන්නේ නැහැ. ශක්තියන් හතර ලෝකෙ වෙනස් වෙන්නේ. ඒ යථාර්ථයයි. ඒ සත්‍ය අවබෝධයට ලස්සන වචනයක් කියනවා. යථාභූත ඥාන දර්ශනය. ඇත්ත ඇති සැටියෙන් දකිනවා මනසින්. යථාභූත යථා සත්‍ය භූත කිව්වේ ඔය සුද්දාස්ත්‍රික කලාපේට යථාභූත ඥාන කිව්වේ නුවණට දර්ශනය කියන්නේ දකිනවා. භූතයන්ගේ ඇති සැටි නුවණින් දකිනවා. යථාභූත ඥාන දර්ශනය. ඒ බෞද්ධ දර්ශනයයි. එහෙනම් එතකොට බාහිර රූප, බාහිර ශබ්ද, බාහිර ගන්ධ, බාහිර රස, බාහිර පහස. රස කියන්නේ ශක්තියන් හතරක්. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝචා. යමෙකුට ඒ ආහාර පිඟානේ හෝ තමන් ගන්න ආහාරය ඒ ආකාරයෙන්ට දකින්න පුළුවන් නම් සතර මහා ධාතු හැටියට පැහැදිලි. ඒ තමයි පරමාර්ථ දර්ශනය. හැබැයි අපි ඒකට තාම පුරුදු වෙලා නැහැ මනස. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මනසේකට හුරු කරන්න. ඒකයි මං කිව්වේ දෙපැත්ත මාරු කරන්න වෙනවා. අවිද්‍යාව තුල ඉඳලා එන්න වෙන්නේ විද්‍යාවට. විද්‍යාවට ආපු නැති නිසා අපිටාම අවිද්‍යාවේ. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ අපි හැමදාම අවිද්‍යාවේ ඉන්නවද? එහෙම නැත්නම් මේ අවිද්‍යාවෙන් මිදෙනවද? ලෝකේ අවිද්‍යාවෙන් මිදෙන්න දේශනා කරපු එකම ශාස්ත්‍රඥ වහන්සේ ලෝතර බුදුරජාණන් වහන්සේ. ලෝතර බුදුරජාණන් වහන්සේ තමයි අවිද්‍යාවෙන් මිදෙන්න. අනිත් සියලුම මත, අනිත් සියලුම වාද, අනිත් සියලුම ඇදහිම්, අනිත් සියලුම පිළිගැනීම් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. සිංහනාදයක් මහා සියනාද සූත්‍රයේ තියෙනවා. මහණෙනි බය නැතුව සිංහනාද කරව. නොබලා. එහෙමද? පළවෙනි ශ්‍රමණයා ඉන්නේ මේ ශාසනේ. දෙවෙනි ශ්‍රමණයා ඉන්නේ මේ ශාසනේ. තුන්වෙනි ශ්‍රමණයා ඉන්නේත් මේ ශාසනේ. හතරවෙනි ශ්‍රමණයා ඉන්නේත් මේ ශාසනේ. කවුද? සෝවාන් ඵල. සක්‍රුදාගාමි ඵල. අනාගාමි ඵල. අරහත් ඵල. ওই හතර දෙනා ඉන්නේ කොයි ශාසනේද? සම්බුද්ධ ශාසනේ විතරයි. වෙන කිසිම ආගමක දර්ශනයක මතයක වෘතයක පිළිගැනීමක ඇදහිීමක ওই හතර දෙනා දකින්න නෑ. ඒ නිසා නොබල බය නැතුව සිංහනාද කරව. අනිත් පරවාද හිස් අනිත් වාද දික්ටි මත ඔය සියල්ල වැරදි. බය නැතුව සිංහනාද කරව කිව්වා. හැබැයි බය නැතුව අපි සිංහනාද කරන්න නම් අපි අවබෝධය ලබාගෙන ඉන්න ඕනේ. නැතුව සිංහනාද කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දහම උගන්වලා ඉවරලා තමයි කිව්වේ බය නැතුව සිංහනාද කරන්න. ඇයි? සත්‍යයි පෙන්වන්නේ. සත්‍ය තුල යාලට නිහඬ වෙන්න වෙනවා. අපිට තාම හරියටම බැහැ සිංහනාද කරන්න. ඇයි? රහත් වෙලා නැහැ තාම. ඒ නිසා එහෙනම් ඒ නිර්වාණය අවබෝධ කරගන්න තුරු අපි මේ ගමන උත්සාහ කරන්න වෙනවා. එහෙනම් බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මයන් සතර මහා ධාතුන්ටයි තියෙනවා. අර පට වියාපෝ තේජෝ වායෝ කියන ඒ මහා භූත හතර නිසා සකස් වෙච්ච ඒවා. තව තියෙනවා භාව රූප දෙකක්. ස්ත්‍රී භාව, පුරුෂ භාව. ස්ත්‍රියක් වශයෙන් හඳුනා ගන්න තියෙන ඒ භාව ස්ත්‍රී භාව රූප. පුරුෂයෙක් පුරුෂයෙක් වශයෙන් හඳුනා ගන්න තියෙන පුරුෂ භාව රූප. හැබැයි සතර මහා භූතය ස්ත්‍රී පුරුෂ සත්ත්ව පුච්චල වශයෙන් වෙන් කළේ සම්මුතියෙන්. පරමාර්ථයෙන් වෙන් කරන්න බැහැ. පරමාර්ථය තුල තියෙන්නේ ස්ත්‍රී භව රූපත් පුරුෂ භව රූපත් සුද්දාෂ්ටක කලපයයි. එහෙනම් ආයෙ තියෙනවා ආහාර රූපය. ඒකේ තියෙන්නේ සතර මහා ධාතුවේ වස්සුද්දාෂ්ටක කලාපයයි. ආයෙ තියෙන හෘදේ වස්තු රූප කියලා එකක්. හෘදේ වස්තු කියලා එකක් තියෙනවා අපේ ශරීරයේ අභ්‍යන්තරේ. ඒ තියෙන්නේ සතර මහා ධාතුවේ සුද්දාස්තික කලාපේ. හැබැයි අපි දකින්නේ අපි දකින්නේ හෘද වස්තුවක් හැටියට. වැරදි. හැබැයි සම්මුතියේ ඉන්න. එයි සම්මුතියෙන් බැහැරව අපට සමාජයේ ජීවත් වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවන්ට කතා කළේ සාරිපුත්ත මෙහෙන්ට කියලා. සතර මහා ධාතු මෙහෙන්ට කියලා කතා කළේ නැහැ. ඒ කතා කළා නම් එතන අවුලක් වෙනවා. තේරෙනවද? හැබැයි බුදුරජාණන් වහන්සේ දන්නවා මේ ශරීරය තුල මොනවද තියෙන්නේ කියලා. සතර මහා ධාතුවේවත් සුද්ධාෂ්ටක කලාපයයි තියෙන්නේ කියලා තථාගතයන් වහන්සේගේ මනසේ නිවැරදිව රැඳිලා තියෙනවා. නමුත් සම්මුතියෙන් ජීවත් වෙන්න ඕනේ. සාරිපුත්ත මෙහෙන්න කියලා කතා කළේ. අපිත් ගෙදර කතා කරනවා මහත්තයාට මෙහෙන්න කියලා. නෝනට කතා කරනවා නෝනට මෙහෙන්න කියලා. ධර්මය වැරදි ආකාරයකට අවබෝධ කළොත් මහත්යට කතා කරයි සතර මහා ධාතු මෙහෙන්න කියලා. අවුලක් වෙන්නේ. එහෙම ගන්න බෑ. නෝනට සතර මහා ධාතු එහෙම නැත්නම් නාම රූප දෙක මෙහෙන්න කියලා කතා කළොත් අවුලක් වෙන්නේ. සම්මුතිය ජීවත් වෙන්න ඕනේ. හැබැයි මානසිකාරය මනසේ අනුගත වෙන්න ඕනේ, රැඳෙන්න ඕනේ, තැන්පත් වෙන්න ඕනේ, ස්ථාවර වෙන්න ඕනේ නාම රූප දෙකක් තියෙන්නේ. සුද්දාෂ්ටක කලාපයක් තියෙන්නේ. එහෙනම් පරිච්ඡේද රූපය කියලා තියෙන අවකාශය. මේ අවකාශය පරිච්ඡේද රූපයයි. අවකාශයේ තියෙන සතර මහා ධාතුන්. මුළු විශ්වයම තියෙන සතර මහා ධාතු, හේවස් සුද්ධාෂ්ටක කලාපය හා සිත හා සිතුවිලි. වෙන කිසි දෙයක් මේ ලෝකේ පනවන්න බෑ, පෙන්වන්න බෑ, ඉදිරිපත් කරන්න බෑ. ওই දෙකෙන් බැහැරව. එහෙනම් අපි මේ ධර්මයේ 84000ක් ධර්මස්කන්ධය අපි හොයන්නත් ඕනේ ඔය දෙක තුල. ගොඩක් කරුණු නේ. ওই දෙක තුලයි අපිට හොයන්න සිද්ධ වෙන්නේ. හොයන්නත් ඕනේ අවබෝධ වෙන්නෙත් ওই දෙක තුලමයි. තේරෙනවද? ඉතින් ධර්ම දේශනාව අවසන් කරන කාලය ඇවිල්ලා තිනවා. පැහැදිලිද කියන ඒවා. ආයෙත් කියන තොර පරිච්ඡේද රූපය තව එකක් තියෙනවා ජීවිත ඉන්ද්‍රිය රූපය කියලා. මෙන්න මේක හොඳට මතක තියාගන්න. මේ ජීවිත ඉන්ද්‍රිය රූපයෙන් තමයි මේ ශරීරයේ සියලුම පාලනයන් ගෙනියන්නේ. ජීවිතය ඒ කියන්නේ පැවැත්ම. අපේ ශරීරේ පැවැත්මක් තියෙනවානේ. නාම රූප දෙකේ පැවැත්මක්. සිත හා සිතුවිලි හා මේ ශරීරේ පැවැත්මක් තියෙනවා අපි. මේ පැවැත්ම අරගෙන යන්නේ රූපයන්ගේ පැවැත්ම අරගෙන යන්නේ රූප ජීවිත ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. රූප කිව්වේ සතර මහා ධාතු. එතකොට නායකත්වය අරන් තියෙන ඒ සතර මහා ධාතු. ඒ කොහොමද එයා ගත්තේ? මේක පාලනය කරන්න. එයාට බලය දුන්නේ කර්මයෙන්. කර්ම ශක්තියෙන් බලය දුන්නේ. මරණය සිද්ධ වෙන්නේ ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදක මරණයයි. අපි කතා කරන මරණයක් ගැන. නමුත් මරණය ගැන හරියටම අපි දන්නේ. ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදක මරණය. ජීවිතය කියන්නේ ප්‍රවෘත්ති. ජීවිත ඉන්ද්‍රිය කියන්නේ අධිපති. ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදක. ඒ අධිපති නායකයාට නැවත හදන්න බෑ. උප ඒ කියන්නේ හටගන්න එක ඡේදනය කපනවා. උපච්ඡේදක මරණය අවසන්. එයායි ওই මරණයක අවසන් කරන්නේ. තේරෙනවද? ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදක මරණය. මේ ශරීරයේ ප්‍රවෘත්ති. සිත මරන්න බෑ. සිතට සිත මරන්න පුළුවන්. බෑ. හැබැයි ශනයක් ශනයක් පාසා ඉපද මැරෙනවා. ඒක වෙන එක. සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක් ඇති කරන්න ඕනේ මරණය සිද්ධ වෙන්න. එක්ක පටවි ධාතුවේ වෙනසක් ඇති කරන්න ඕනේ. එක්ක ආපෝ ධාතුවේ වෙනසක් ඇති කරන්න ඕනේ. එක්ක තේජෝ ධාතුවේ වෙනසක් ඇති කරන්න ඕනේ. එක්ක වායෝ ධාතුවේ වෙනසක් ඇති කරන්න ඕනේ. එහෙම නැතුව මේ ශරීරයට පුළුවන් ද සිතෙන් බැහැර වෙන්න? කවදාවත් බෑ. සිත මේකේ läගලා ඉන්නේ මේ හතර සමව පවතින තාක්කල් විතරයි. මේ හතරෙන් එකක් වෙනස් වුණොත් සිත බැහැර වෙනවා. එහෙනම් එතකොට ශරීරේ පවත්න්නේ කවුද? ජීවිත ඉන්ද්‍රිය. එයා තමයි අධිපතියා. එයා තමයි නායකයා. හැබැයි හිතනවා මම තමයි මේක පාලනය කරන්නේ. Tamanට පාලනය කරන්න පුළුවන්. බෑ. ඒතොර ජීවිත ඉන්ද්‍රියට බලය දුන්නේ කර්මයෙන්. ඒ නිසා තමයි ඔය කර්මයට අනුව සකස් වෙනවා කියන්නේ. ඒතොර කර්මයට අනුව සකස් කරන්නේ පුජ්‍යලයක් සත්‍යයක් නෙමෙයි. සතර මහා ධාතු. පටවියාපෝ තීචෝ ආයෝ වර්ණගන්ධ රස ඕජා කියන මේ සුද්දාෂ්ටක කලාපය සකස් කරන්නේ පිළියෙල කරන්නේ. හැබැයි අපි කියන දරුවෙක් ඉපදුනා කියලා. දරුවෙක් පිළිසිඳ අරගෙන කියලා. දරුවෙක්ද පිළිසිඳ ගන්න. නෑ. එහෙනම් තේරුම් ගන්න අතින් අදට ධර්ම දේශනාව අවසන් කරනවා. ඊගාව ධර්ම දේශනාවේදී අනිත් ටික අහන්න. සෑමදාම අහන්න බ්‍රහස්පතින්ද උදේ 8යි ආයි බෞද්ධ ගුවන්විදුලි රාත්‍රී 10ට යනවා. ආයි බෞද්ධ රූපවාහිනී රාත්‍රී 12ට යනවා. අහන්න දිගටම අහන්න තේරුම් ගන්න පුළුවන්. අවබෝධ කරගන්න පුළුවන්. මොකද මිනිස්සයා කියන්නේ උස්සු මනසක්. උසස් මනසක් තියෙන කෙනාට මිනිස්සයා කියනවා. මිනිස්සයට තමයි ධර්මයේ දේශනා කළේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ මිනිස්යන්ට දේශනා කරපු ධර්මය දේශනා කළේ ඒ බුද්ධි අනුව. ඒක නිසා තේරුම් ගන්න. එහෙමනම් ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සෑම දිනාටම තෙරුවන් සරණයි